රැවුල සහ කණ්ණාඩිය. ගෞතම සම්බුද්ධ ශාසනය ඇති වෙලා අතීතයේ දඹදිව තලයේ තරුණ මධ්‍යම වැඩිහිටි වයස්වල බලකාර නිලකාර සාමාන්‍ය දුගී දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසන තලයේ ඒකාලෝක කලේ ශාසන තුළ කිසිදු විනයක් පනව නොතිබියදීය වසර 20ක් පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක් නිවි සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුල සිහිය සතිය නිවීම කෙරෙහි ඇති වීරිය නිසාය. ඒත් කාලීනව බිහි වූ සතිය සිහිය දුර්වල වික්ෂුන් වහන්සේලා නිසා විනය පැනවීමට ලෝතුරා බුදුරජාණන් වහන්සේට සිදුය. විනය පැන වූයේ සතියෙන් සිහියෙන් තොරව තම අරමුණ ප්‍රතිපදාව අමතක වූ ස්වාන් වහන්සේලාට සතිය සිහිය ඇති කිරීමටය. ඒ තුලින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය ප්‍රඥාව තබා ආම වශයෙන් සීලය තුලවත් ඉක්මීමට අසමත් වූ භික්ෂූන් නිසා විනය පැනීමට සිදු බව විනය කාරණා විමර්ශන කිරීමේදී වැටහේ. එයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිලිය. ඒත් ඔබ තුල නිවීම උදෙසා අවංකභාවයේ වීරිය අදිෂ්ඨානය ඇතිනම් මුල් වසර 20 තුලදී ශාසනයේ භික්ෂුන් වහන්සේලා හික්මුනේ යම්සේද එලෙස හික්මීමට වර්තමානයේදී භික්ෂුවට කිසිදු බාධාවක් නොමැත. නිවීමේ සැබෑමඟ ඇත්තේ තමා තමා නීති පනවා ගැනීමකින් තොරව ස්වභාවිකව සිත කය වචන හික්මා ගැනීම තුළය. සීය සතිය පවත්වා ගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙන්නේ නම් ශාසනය ආරම්භ වී මුල් වසර 20 තුලදී මෙන් ඔබටද සැබෑම බුදුමඟ යන බුදු පුතෙක් විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත් වන්නේ නම් එයට හේතුව ඔබේ සීල ශක්තිමත් බවක් නැතයි ඔබ තුල ඇති සැකේ නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යයි විනයට ඇලෙමින් ජීවත් නම් එයද කෙලෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවන ස්වභාවිකය. নিরතුරුවම තමා තුලින් වරක් සිදුනාය යනු සිටිවිල්ලද තමා නිවැරදි උනායන් සිටිවිල්ල දැන් දෙකම තුල ඇත්තේ ඇලීම සහ ගැටීමයි. මේ නිවන් මඟ අතරමං කරන සියුම් ස්ථානයකි. සීලෙන් ශක්තිමත්ව සමාධිය ඇති කරගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩා ගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුලින්ම විනය රැකේවි. සීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැඩි කරමින් නිවරදීම ශාසනය රැකීමේ ප්‍රතිපදා විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනෑම හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක් නැමෙත. නිවන් මාගේ හික්මෙන්නාට ඔව් අවංක නම් සතිය සිහිය තුළින් විනය ස්වභාවිකව ඇති වෙනවා මිස ඒ ආයාසෙන් ගෙන ඇති කර ගන්නක් නොවේ. විනය සත්‍ය 100 යනු තුන් නියුන් දරුවන්සේය. සත්‍ය 100 ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සත්‍ය 100 ඔබෙන් ගිලිහි ගිය විට විනයද ඔබෙන් ගිලිහි යනු ඇත. ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. භික්ෂුවකට හිසගසා රැවුල වෙන්වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සති දෙකකට මාසයකට වරක් හිසකස් බානවා. දින දෙක තුනකට වරක් රැවුල බානවා. නමුත් ඔබ විනය පොතපත අතහැරපු එක භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේ හිසර රැවුල සතියකට වරක් එකටමයි බාන්නේ. වෙන වශයෙන් බාන්නේ නැහැ. සතියක් රැවුල වාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්. නමුත් අදාළ භික්ෂුවට ඒ ප්‍රශ්නයක් වුණේ මන්ද උන්වහන්සේ හික්මන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එමෙ වික්ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැවුල වෙන් වශයෙන් දින දෙකකදී නොකපූ බව මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මාර්ග හික්මිය යුත්තේ ඔබේ රැවුල ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ කණ්ණාඩියක මුහුණ බලනවා නම් පමණයි ඔබ කණ්ණාඩිය අතහරින්න ඒ විට රැවුලත් ඔබට අතහැරේවි විනයකින් තොරව ඔබත් හික්මේවි මේ සියල්ලටම සතිය සහ සීය මෙන්ම අවංක බවද අවශ්‍යයි